ආස්වාස ප්‍රාස්වාස මුලමෙත අග වළන්නේ කියන ඇත්තටම ඒකම තමයි සතිපට්ඨාන සූත්‍රයේ කියන විදිහට මේක සඳහන් කරන්නේ සබ්බ කාය පරිසංවේදී කියලා. සබ්බ කාය පරිසංවේදී කියලා කියන්නේ අපි ආස්වාසයේ දකින්නකොට ආස්වාසයේ මෝරලා ඉවරයි. එතකොට ඒක අපි පමයි. පමා නොවි එන්නකොටම දකින්නකට කියන මුල දකින්නයි කියන්නේ. ඊට පස්සේ ඒක ගෙවිලා යන හැටි දකින්න තරම් අපි ඉවස්ලිවන්ත නම් ඒකට කියනවා අග දකින්නයි කියලා. ඒක නිසා සාමාන්‍ය දකින්න මැද මැද බවට පත් වෙනකොට අපි සෑහෙන පමයි. නිසා ඒක එල්ල වේලව පිටිපස්සේ යමින් බලන්න ඕනේ මුල දකින්නේ කොහොමද කියලා. ඊට පස්සේ බලන්න ඕනේ අග දකින්නේ කොහොමද කියලා. නිසා ඉස්සලා අල්ලගෙන සතා සතාගේ විස්තර බලනවා වගේ ආනාපානෙ කොටු කරගන්න ඕනේ. දැපෙන දමාගත්තට පස්සේ එතනින් අතර නොවි ඒ ආනාපානෙ මතුවේ නැහැටි මතුවලා මේ මට්ටමට එන හැටි මේක නැවත ගෙවන් කරලිවලා ආයේ ප්‍රසවාසී දෙදෙන හැටි කියලා දකිනකොට මේ සර්පේගේ පිට දැක්ක විතරක් නෙමෙයි ඔළුව පැත්ත, පෙනේ පැත්තයි, වලිග පැත්තයි දෙක බලනවා වගේ උනන්දුවකින් බැලීමට දෙන උපදේශයක් තමයි මේකේ හැංගිලා තියෙන්නේ. ඒක සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කර දෙන්නේ සබ්බකාය පරිසංගතිය. ආස්වාද ප්‍රසවාස මුලුල්ල දකිමින් මම හික් වෙනවා කියන්නේ. මුලුල්ල දකිමින් මම ආස්වාස් කරන ප්‍රසවාස කරනවා. ඒක සාමාන්‍යයෙන් ඕනෙම ශිල්පයක දකින්නකොට අපි දකින්නේ මෝරලා යම් කිසි මට්ටමකට ආපු ප්‍රශ්නයක් වුණත්, කේන්තියක් වුණත්, රාගයක් වුණත් අපි දකින්නකොට ඒක අපේ හිත වසන් කරගෙන ඉවරයි. ඒක කොතන ඉඳලා ආවද කියලා මුල් කාලේ දකින්න බෑ. ඒක නිසා කියනවා මුල දැක්කා නම් නියපොත්තෙන් කඩන්න පුළුවන්. ගහක් බාටපත් වුණාට පස්සේ පොරෙන් කපලවත් ඉවර කරන්න බෑ කියන එක අපේ හප්ත උපදේශයක් තියෙනවා. ගහක් වෙනකම් පමා වුණොත් පොරවක් ඕනේ කරන්නේ. මුලදී දැක්කනම් මේ පොතෙන් කඩන්න පුළුවන් ඒ නිසා අපි කරන්න දන්නේ ගොරෝසු දේවල් බවට පත්ුනේ අපේ පමාව නිසායි ඊගාදාස ඒවා එනවාමයි ආස්වාසය එනවාමයි ප්‍රසවාසය එනවාමයි එනකොට මතු වෙනකොටම මේ පොතෙන් කඩන්න පුළුවන් වෙලාවදී අල්ලගත්තොත් ඔය කියන තරම් යකා ඔච්චර කළු පාට නැහැ අන්නේ තුන් පැත්ත මුලැමැදාක දැකීම සඳහා කරන ප්‍රයත්නයකට වටවලල්ලි ගිහිල්ලා දෙන උපදේශයක් තමයි මේක ඒ නිසා තේරුම් ගත ක්‍රමය හොඳයි. ඒක ඇත්තටම එක එකන එක එක ආකාරයෙන් ප්‍රකාශ කරනවා. මේ මහසි ස්වාමින් වහන්සේ වැඩ ඉන්න කාලෙම උන්වහන්සේ භාවනා කරන ඕනම එතකොටම භාවනා මධ්‍යස්ථාන දෙශී ගණක් බුරුමේ ඇති වුණා පරගාණක් පිටරටවල ඇති වුණා. ඒ ශාන්සයට යන්න එන්න මොනවාක්වත් කරන්න බෑ. ඒක ඔක්කොම මේ සම්බන්ධීකරනකොට ඒ ශාන්ස කියලා තිබුණා ඕනෙම තැනක මේ වගේ කමඨහන් සුද්ධ කරනලා දෙච්ච ප්‍රශ්නයක් ආවොත් බරපතල කියලා හිතුනොත් මට ඒකේ වාර්තාවක් ඕනේ කියලා. පස්සේ මේ ශාන්සුවේ වාර්තා ඔක්කොම තව මණ්ඩලයක් කියන්න සුද්ධ කරලා මේ විදියට මැද දකින්න කෙනෙක් අරමුණේ මැද දකින්නකොට කෙනෙක් ඒක කමඨාන් සුද්ධ කරන්න කියන වචන ටික සේරම ගොනු කරනවා. දැන් මේ ශාන්සේ දන්න කන්නඩියෙන් බලලා ඊටසේ මුලයි මැදයි දෙක බලන කෙනෙක් විශ්සර කරන හැටි ඒ ශාන්ත හිතන ටික ඔක්කොම ගොනු කරා. ඉතින් මුලයි මැදයි අගයි කියන තුනම දකිනකොට ඉස්ලාම ජීවිතයේ මූල අංශවල නෙවෙයි කලාපවල, පිටිවල, කැටිතිවල උනත් මුල මැදාග දකින්නට කියන ප්‍රකාශන කරලා පස්සේ ගුරුවරුන්ට අත්පොතක් හැදුවා. මෙන්න මේ ටික කියනවා නම් යම් කිසි කෙනෙක්. ඒක ඇත්තටම කියනවා නිකන් ගෙස් වර්ක් එකක්. නිකන් සාමාන්‍යයෙන් කනබල්ලන් ගෑවිලා. මොකද ඒ ශාස්ත්‍රයේ තියෙන උනන්දුව නිසා මෙන්න මේ ටික කියවෙනවා නම් මේකෙන් අදහස් කරන්නේ මෙයා දැන් නාම රූප දෙක වෙන් කරන්න දන්නවා. හැබැයි රූපයේ කොන්ද තමයි දකින්නේ. මැද විතරයි දකින්නේ. මේ ටික කියනවා නම් මෙයා නාමය තාම හදලා නැහැ. රූපයාගේ මේ දැකපු කොන්දට මුල ටික දකින්න. ඒක ඇති වේගෙන යන පැත්ත දකින්න. අන්න එතකොට මෙයාගේ වචන මේ වගේ. ඊට පස්සේ ඒක දැකලා තව උනන්දු කරවන්න කියනවා. මෙන්න මේ පැත්තට උනන්දු කරවන්න. මෙහෙම කරන්න, මෙහෙම කරන්න කොහොමද? ඔය මල්ලි තව අන්තිම එකක් බලන්න කියනකොට අර පුපුරු ගහන ගති, පැලිරි යන ගති යාන්තමට දකින්න. එතකොට වලිගෙත් දකින්න. මේ කියන්නේ තාම අරමුණක් සුණු බවට, කුඩා අංශු බවට පත් වෙලා නැහැ. ගොරෝසු අපේ සංකල්ප තියන්නේ මේ ගෑණියෙක්, මේ පිරිමියෙක්, මේ ගලක්, මේ ගහක් කියලා. මේ ඝණය, සම්පතිය ඝණය, ඝණයමයි දකින්නේ. මේ කියන්නේ තාම විපස්සනාට ගිහිල්ලා නැහැ. හැබැයි මෙයා විපස්සනාට පින් තියෙනවා. දැන් විපස්සනාට යන්න ලෑස්ති. මෙතෙන්දිම සෑහෙන සහලවන්න ගන්න. මේ මේ මට්ටමට එනකොට සහලවනවා. මේ මං කිය වක්කාර ගති පහල කරනවා, එපා කරනවා, කම්මැලි කරනවා. මේක නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මෙතනදී හොඳ කඩයිමක් පනින්න ඕනේ තමයි හොඳ සීලක නැත්තම් නන්නත්තර වෙනවා. මේ වෙනකොට සීලක නැත්තම් මේ ඔක්කොම උනේ මං කරපු අකුසල කර්මයක් කියලා හිතනවා. නැත්තම් මං කාට හරි දීපු දඬුවමක් නිසා තමයි කියලා හිතනවා. එහෙම නැත්නම් මේක මේ භූත දෝෂයක් කියලා හිතනවා. එහෙම නැත්නම් මගේ කාලකන්නිකමක් කියලා හිතනවා. නානා ප්‍රදේවල් අල්ලනවා සීල නැති එක. ඒ කියන්නේ මානසික සෞඛ්‍ය නැති කෙනා සීලෙ බලපානවා කෙලින්ම. නැත්තම් කායික රෝගයක් අපි කියන්නේ හීනමානයක් ඇති වෙන කායික රෝගයක් තියෙනකොට මෙතෙන් එහාට යන්න බෑ. මෙයා මේක හේතු කරනවා මේ රෝගෙ නිසායි මේ ආවේ. මේ වැරද්ද නිසායි මේ ආවේ. මේ කියලා ඒ පුද්ගලයා නිකන් පඹ ගහකට පැටලෙනවා. මෙතෙන්ද හොඳ මානසික සෞඛ්‍යයක් ඕනේ. පෙරගෙන අප පිනක් ඕනේ. දුක කියන්නේ මේකයි. මේ පෙන්වන්න හදන්නේ මගේවත් බුදුහාමුදුරන්ගේවත් කාගේවත් කියන්නේ මේ දුක පෙන්වන්න හදන්නේ මේක ලෑස්ති වෙලා මේකට පපුව ඉදිරියට දාගෙන යනවයි කියන එක. ඉතින් සෑහෙන කඩයිමක් තමයි. ඒක නිසා මේ මුලමදාග දකින්න මේ සම්මසන ඥානය කොච්චර පළලද කියලා කියනවනම් මෙතනදී ඕන කෙනෙක් රහත් උනායි කියලා හිතාගන්න ඉඩ තියෙනවා කියලා. මේ දකින්න ටිකේදීම මේ පැන පැම්ම නම් ලේසි නෑ කියලා ඕනම කෙනෙක් රහත් උනායි කියලා තාම ඇත්තටම මේ සෝවාන් වෙන padipelet නෑ තාම ඉන්නේ හඳකට පහනේ. හැබැයි හඳකට පහනේ ඉන්නේ ඒක මතක තියාගන්න. පාරට ඇවිල්ලා තියෙන්නේ. පාඩිපෙළට ගිහිල්ලත් නෑ. නමුත් එන සද්ධාව එන වෙනස එන ගැම්ම නිසා රහත්ුණා කියලා හිතෙන් කියනවා. මේ නිසාම අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා යම් කිසි කෙනෙකුට මැද දකිමින් නිකන් ටිකක් පහුවෙලා තියෙන අරමුණ හරි කමන්නේ අල්ලගෙන පුරුදු කරලා පුරුදු කරලා මුලදීහාව බලන තරමට එන දේකම අපිට කේන්ති යන කෙනෙක් නම් මෙච්චර කේන්ති යන ඉස්සලා හෙට කේන්ති යන්න පොඩ්ඩකට කලින් අල්ලගන්න. තවත් පොඩ්ඩකට අල්ලගන්න පටන් ගන්න දැනට යනකොට එයා බාගෙට සෝවාන් කියලා කියනවා. චුල්ලසෝතපන්නයි කියලා කියනවා. ලොකු වෙනසක් ඇති කරනවා. මේ මේ සඳහා කේන්තිර තරහ අරගෙන බෑ. කේන්තිරේ ඉන්න අරින්න ඕන. එන්නේ එන්නේ නැරලා මම හැමදාම මේ අල්ලන්නේ සෑහෙන මේරුවට පස්සේ මට බැරිද මේ කේන්තිය මෙච්චර වෙන්නේ ඉස්සරලා අල්ලන්න. මට රාගයක් එනවා ආසාවක් මේ ආසාවට මම හැමදාම යට වෙනවා. රාගයට ආසාවට තරහ නොකර ඒක නිසින්ින්ද එන්න ඇරලා මෙච්චරම රාගෙ මේ 100ක් නගින්න ඉස්සලා 99 දී අල්ලන්න බැරිද මට? 98 දී අල්ලන්න බැරිද? 97 දී අල්ලන්න බැරිද කියලා මේ ඉස්සරහට නමන නැම්ම අලුත්ම කලාවක්. හැබෑම හැබෑ වෙනසක්. ආනාපානේ වුණත් දැනෙන මොහොතේ එන්න මොහොතකට ඉස්සලා ඇත්තටම මට දැනුවත් තිබුණ නැද්ද මම ශිල්පීය මසෙන් ප්‍රමාදද මොකද උනේ කියලා ඒකට බලාගෙන ඉන්නවයි කියන එක මේ ඈතට යන ආශයන්තරවද්‍යා ඒක නොපෙනී යනකම් බලා ඉන්නවා වගේ අල්ලගත් අරමුම අරමුණේම ඊගාවට එන මතාවෙදී ඊට වැඩි මුලින් අල්ලන්න. ඊගාවටත් එනවා මේක ආනපන කියන්නේ නැවත නැවත එනවා. එනේ නේ නේ නේ අවස්ථාවේදී ඊට වැඩි පොඩ්ඩක් ඉස්සරහින් අල්ලනවා කියන එක තමයි යෝනිසෝ මනසිකාර්යය කියන වචනේ ප්‍රායෝගික අර්ථය. ඉස්සලා අපි අල්ලන්නේ ගොරෝසු තැනින්. ඒකට තමයි පමයි කියලා කියන්නේ. අප්‍රමාදය කියලා කියන්නේ එච්චර පමා වෙන්න කලින් අල්ලන්න ගත්තොත් ඉල මුලට යන්න යන්න යන්න සිද්ධිය අපේ අපිට නතු වෙනවා. තමා වෙන්න වෙන්න සිද්ධිය අපිව දාස භාවයට, වාල් භාවයට, බල භාවයට පත් කරනවා. ඉතින් සා මේ මේ මේ දැක්ම මේ දර්ශනය මැදමම දකින්නවා හොඳයි. ඒ කියන්නේ ආසව ප්‍රසාදයි. මට බැරිද මේක පොඩ්ඩකට මෙතෙන් මෝරන්න ඉස්සරලා මට මේක දැකගන්න කියලා බලන්න බැල්ම අපි ජීවිතේ කිසිම විෂයක කිසිම විශ්වවිද්‍යාලයක කිසිම ආචාර්යවරයෙක් කිසිම අම්මා තාත්තා කෙනෙක් අපිට උගන්වන්නේ නැහැ නෑ නෑ මේක උගන්වන්නේ බුදුහාමුදුරු කරයි. එච්චරයි බුදුහාමුදුරු කියන්නේ මේක විපස්සනා කියන්නේ ඉන්සයිට් කියලා කියන්නේ ඇතුළට හැරෙනවා. එන්න එන Taman අත්දකින්න බොක්කෙන්ම අත්දකින්න. අත්දැකීම් වලට එන්න ඇරලා එන්න පොඩ්ඩකට කලින් හිතත් වරින් ඊටකොට මම අල්ල. ඉන්න ගහස් වරින් එතකොට අපි පව් වලට සාදර වෙනවා වගේ පේනවා. දැන් මෙතන ආනවන් ගැන පවක් නෙවෙයි මධ්‍යස්ථ අරුණා. අල්ලගෙන අල්ලගෙන යන්නේ මොකද රාගයත් ඔය විදිහට අල්ලන්න ඕනේ ද්වේෂයත් ඔය විදිහට අල්ලන්න ඕනේ මාන්නයත් ඔය විදිහට අල්ලන්න ඕනේ ඊර්ෂ්‍යාවත් ඔය විදිහට අල්ලන්න ඕනේ මේ මසුරුකමත් ওই විදිහට අල්ලන්න ඕනේ හැම දෙයකම මේක අල්ලන්න පටන් ගත්තට පස්සේ අලුත් කලාවක් ඉගෙන ගත්තමන් කියලා තියෙන වගේ අලුත් කලාවක් එන්න පටන් ගන්නවා ජීවිතේ. ඕනෙම වෙන සිද්ධියක මේක කලින් අල්ලන එක විතරයි එකම එකම විනෝදාංශය එක. ඊට පස්සේ මේ එන දේ කන්ට්‍රෝල් කරන්න යන්නේ. එන දේට ඔහි දෝරේ ගලලා එන්න අරන එන එන එක එන එක මෙන්න මේකයි මේකයි කියලා අල්ලන විතරක් නෙමෙයි මෙච්චර මෝරන්නේ ඉස්සල චිත්තක්ෂණේ අල්ලන එකේදී ඒක තමයි මේ උභවන්තේ කියලා කියන්නේ. නමුත් මේ අතරමැද මේක ගෙවියන හැටි දැකීම වැසංගිලා තියෙනවා. ඇති වෙන හැටි දකිනවා, පවතින හැටි දකිනවා, ගෙවියන හැටි වසංගලා තියෙන නිසා තාම අපි වශයක පවතින්නේ. මායාවක පවතින්නේ. මායමක පවතින්නේ. ඒ මායම කඩන්න ඉස්සලා මේකෙන් හිත පුහුණු කරන්න. මේක නිකන් යුද්ධෙට ඉස්සලා කඩුව හොඳට ගාලා තමන්ගේ පැත්තේ කෙනෙක් එක්ක යුද්ධ කරලා කරලා කඩුව හොඳට කියලා බලන්න. ඊට පස්සේ මේ ඒ වැඩේ කරන්න බෑ යුද්ධෙට කියලා. යුද්ධෙදී හතුර අවස්ථාවක් දෙන්නේ නැහැ. අන්නේගේ පුහුණුව තමයි මේ කරන්නේ. නාම රූප පරිච්ඡේඥාන පච්ච පරිග්‍රහ ඥාන කියන්නේ පුහුණු කරලා පළවෙනි වතාවට අගත් එකම දකින්නක තමයි සම්මසණය කියලා කියන්නේ. ඒ නිසා අය අර පළවෙනිම ඥානේ නැත්තම් පළවෙනි කෙනේ දෙවෙනි එක අපි දැනට පවතින ක්‍රමයේ හැටියට මේ පච්චේපරිඥානය කියලා කියන්නේ අපේ ශිල්පය අපේ භාවනාව දැන් අනිත් පැත්ත හැරලා කාගෙන යන්න පටන් ගන්න වෙලාව. ඇතුළට කාගෙන කාගෙන කාගෙන යන්න හදන වෙලාව. එදා ඉඳලා යෝගාවචරයා මේ චෝදන අඩු කරනවා, අනුන්ට කරන චෝදන අඩු කරනවා. මගේ වචෙන් කියන චරුචුරු නැතු වෙනවා. එන ඕන දෙයකට විපස්සනා කරන්න පුරුදු හැබැයි ඒ බැරිම වෙලාවවල චර්චුරු ගන්න. ඒ කියන්නේ ඇත්තටම ඉතින් අපිට එක සැරෙන්න මේ අඬුව එච්චරම කට ඇරෙන්නේ ඔක්කොම අල්ලන්න කටු හොඳට ඇදලා අල්ලන්න ඕනේ. ඊට පස්සේ අඬුවට ඇල්ලුවට පස්සන ඊට පස්සේ මේක ගන්න. ඊට පස්සේ ඒක නිකන් බටුවට දානවා වගේ. තලන බටු දාගන්න. එහෙම නැත්නම් ඔය මොනවාද එලබටු ලනුව මේකක දාලා චට චට චට චට චට චට චට ගාලා තලන තලන තලන තලන යනවා ඊට පස්සේ කියන්නේ දෙන්නේ ඉතින් වළංකාරයට සුමානික වැඩ පොලුකාරයට වරුවයි එන ඕන දෙයක තියෙන එකයි මට තියෙන්නේ මේක ඊගාසරෙත් එන්න අරින්න එන්න පොඩ්ඩකට කලින් අල්ලන්න එන්න පොඩ්ඩකට කලින් අල්ලන්න ඉතින් මේක තමයි මට හිතෙන අර්ථකථනය අපි මේ ලියලා තියෙන වට යන්නේ So there are some written, written questions, five questions in Sinhala. Uh, ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔසෝන යවනවා තබනවා වශයෙන් සක්මණ භාවනාවේ යෙදී සිටීමේ විනාඩි 5ක් පමණ ගත වෙද්දී කය තුල ඇතිවෙන සිදී බිඳීම් නාලියන දෙසට ලියම් දෙසට හිත යොමු කළෙමි. සිත යොමු උනේ කියලා ඒ සමගම නිරන්තරයෙන්ම සිඳිසිඳි බිඳි බිඳි යන ධාතුන්ගෙන් නිර්මාණය වී ඇති මේ කය එසවීමේදී තිබූ එක නොව යැවීමේදී ඇත්තේ යැවීමේදී ඇත්තේ යැවීමේදී තිබූ ධාතු නොව තන්පත් කිරීමේදී ඇත්තේ යන අදහසක් පය තබන බිමත් ඒ ආකාරයෙන්ම සිටි සිටි බිදි බිදි යෑමෙන් නිර්මාණය වී ඇති බවක් වී ඇති දෙයක් දෙයක් නේද වශයෙන් බලවත් අනිත්‍යතාවයක් සිතට ඇලෙන්නට බිය. ඒ සමගම සක්මන් නවත්වා සමාධිමත් සිතින් අනිත්‍යතාවයේ මෙනෙහි වන්නට පටන් ගනී. එතකොට ප්‍රශ්න දෙකක් නගනවා. සතිය පිහිටවීම සඳහා සක්මන් කරද්දී මෙසේ වීම සතිය කැඩීමක්. සිටී ඇති වෙපා වීම නිසා සක්මන් කිරීමේදී භාවනා සක්මන් කිරීමේදී නවත දැමීමට සිටුයි. මේ தત્ත්වය පිළිබඳව දැනුවත් වීමට උපකාර පතමි. ඒතර පිටිසකින් ඇහුවොත් මම මොකද කියන්නේ සතිය පිහිටීම සඳහා සක්මන් කරද්දී මෙසේ වීම සතියේ කැඩීමක්ද? මොකක්ද අසතිය කියන එක සඳහන් කරන්නේ? කාණ තේරුණානේ ඒක මේ මේ සක්මන එපා වුණානේ කියන තේරුණා නම් එතන අසතියෙන් අසතියකුත් නෙමෙයි අතර සතියට මේ සතියට අහුවෙච්ච ඵලේ නරක නිසා යොද උපක්‍රමයකින් සතියට තරහක් ඇති වෙලා මේ සතිය නිසා මේක හම්බුනේ මේවා කැඩි කැඩි යනවා දකින්න එක සතියේ කැඩීමක්ද කියලා වර්තවල වටා ගැනීමක් මෙතන තියෙනවා. ඒ නිසා මට නම් පේන්න තියෙන්නේ සතිය හොඳට බලවත් වීමක් තමයි පේන්න තියෙන්නේ නමුත් අර කිව්වාගේ කැටි කැටි බිඳි බිඳි යාම එනකොට නීරස ගතියක් මතුවෙනවා කියන උපදේශය අහලා නැහැ. ලෑස්ති වෙලා ගියේ නැති නිසා ඒ එපා වීම නිසා උපකරණයයි ප්‍රතිපලයි සේරම අතහැර දාන්න හිතෙනවා. ඉතින් අපි සංසාරේ කොච්චර කල් ඔය වැඩේ කරලා තියෙනවද කියන්නේ. හරියට මේ වෙලාවේදීම මේ මතුවෙන එපා වීම භාවනාවේ සුබ නිමිත්තක්. හරියම දුක්ඛ සත්‍ය පිළිබඳව තිර ඇර දැක්වීමක් කියලා දකින්න කොච්චර පෞරුෂත්වයක් ඕනද කොච්චර දහම් දැනුමක් ඕනද කොච්චර මීට කලින් වරද්දලා වරද්දලා වරද්දලා මේ සැරේ මේක දැනෙනකොටම ඒ මතින් පිපෙන සුළු ගතියක් අපි ළඟ තියෙන්න ඕනද කියන එක කවදාකවත් කාටවත් කල්ැතුව මේ පෙරනිමිති කියන්න බෑ අනාගත වාක්‍ය කියන්න කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ ඒකේ තරම්ම අහම්බයක් එතන තියෙනවා මේ එන්නේ සුබ නිමිත්තක් කියලා ගන්නේ අසුභයේ වෙනුවට අසුභ කියලා අරගෙන මේක අතහැරලා දාලා යන එක තමයි හුඟ දෙනෙක් කරන්නේ. ඒ නිසා සාමාන්‍ය 1000ක් භාවනා කරොත් 5 දෙනෙක් ඉතුරු වෙන්නේ මෙතනින් යාට. ඔක්කොම নানা ප්‍රකාර ඒවා කියන කතා අර පොඩි ළමයින්ට මොනවා හරි අමාරුවක් වෙච්චාම බඩට දෙනවා කියලා නේ කියන්නේ. يعني අම්මලා ගෙදර ඉන්නකොට අම්මා බලන්න තාත්තා අත්තම්ම බලන්න යන්න ඕන නම් අත්තම්මලා ගෙදරට අම්මා බලන්න යන්න ඕනේ. ඉතින් මොනවාක් කියන්නේ බඩට දෙනවා කියන්නේ. කකුලකට බල්ලෙකුට කොහෙ ගැව්වා කකුල තමයි උසන්නේ. ඒ හැටි ඒ වගේ අපිටත් භාවනා කරන යනකොට කොහෙන් හරි මේ මේක පහළ වෙච්චාම මේ අල්ලපු ගෙදර රේඩියෝ එක හයියෙන් දාලා තිනවා මට එපා වෙලා තියෙන මෙතන භාවනා කරන්න බෑ ඒ නැත්නම් අපේ ගුරුවරයා මෙහෙමයි අපේ ස්ථානෙ මෙහෙමයි අපේ මොනවා හරි කිය කිය අර මේ එපා වීම එපා වීම වශයෙන් දැක ගන්නව වෙනුවට ඒක වෙස්තරලලා මම කාගේ හරි වැරද්දකට කාගේ හරි පිටේ ඉල්ලන්න හදනවා මේ වර්තමාන හේතුව පිළිගන්නේ නැතුව කාගේ හරි වැරද්දක් කරන්න හදනවා. කැකිලි තීන්දුවක් දෙන්න හදනවා. ඉතින් ඒක හරීම Taman එක්ක නම් ඒ සෙල්ලම කරද හැකි. අනුන් එක කරන්න කියලා කිව්වොත් මූණට දම්මලම ගන්න. මම බබෙද්ද මට දුගන්නන්න හදනේ මට දෝ කියන්න හදනේ මම මේ කියන්නේ මම දැකපු දේ නේද කියලා මොන්නම තාලෙන් කර්මෙ ගෙවෙනකන් ඒ මෝඩකම තකතිරුකම යනකන් දන්න හැම දහංගටයක්ම දානවා මහායන් 64ත් එහාට යනවා තියෙන්නේ. ඉහිලෙකින් කියා පාඩ නෑ මම දැක්ක දේ හරි කියලා. ඉතින් නමුත් බුදු කෙනෙක් කලින් පහළ වෙච්ච නිසා සුතමේ චින්තාමේ ඥාන තියෙන නිසා ලෑස්තිලා යන කෙනෙකුට ඊටාගතික මෙතන තමයි මාය අපිට මාය මේ ඇස්බැඳුම දාන්නේ එහෙම නැත්නම් මේ හැට වැලි ගහන්නේ මැජික් එක පාන්නේ ඒ නිසා මේක කාගෙන යන්න ඕනේ කියන එක තමයි තපස කියන්නේ. ඒක තමයි තපස කියන වචන පාවිච්චි. යෝගාවචරය කියන්නේ යාට. මහා පුරුෂයා කියන්නේ යාට. සත්පුරුෂයා කියන්නේ යාට. අනිත් එක්කන අර ලේසිරත් පහසුරත් මොනවා හරි දහසර කාරණාවක් දීලා මට ඇත්තටම නිවන් දකින්න ඕනේ. හැබැයි මේ මధుරෝ කණ එක තමයි ප්‍රශ්නේ. ඇත්තටම නිවන් දකින්න ඕනේ නැත්නම් උගුර කහනවා මොනවා හරි කියලා පුංචි අඩේකට හේතු කරලා බහලා යනවා. ඉතින් හරි මේ මේ ඇත්තටම කාගවත් දෝෂයක් නෙමෙයි කෙලෙස් වල තියෙන නිර්මාණශීලීත්වය කෙලෙස් වල තියෙන කටකම මේ අපි කියනවා තකතිරුකම මේක දැකලා කපාගෙන ගිය දවසේ අන්න තේරෙන පටන් අර ගන්නවා. පව් ගෙවෙන්න ඕනේ, කර්ම ගෙවෙන්න ඕනේ, එදාට තේරෙනවා. ඊට පස්සෙත් ආයෙ වැටෙනවා. හැබැයි ඊට පස්සේ Tamanට මේක කල්පනායලා ඉදෙන්න තියෙන ඉඩ වැඩි. එනිසානක සතිය කැඩීමක් නෙවෙයි වෙලා තියෙන්නේ සතියේ නියම ප්‍රයෝජනෙ ගැනීම. සතියෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනයක් යෙදවීමක් තමයි මෙතන කියන්නේ. ඒ වගේම දෙවෙනි කොටසේ අහනවා හිතේ ඇතිවීම එපාවීම නිසා සක්මන් කිරීමේදී නවතා දැමීමට හිතනවා. අර කියපු විදිහට ඒක දැකපු එක හරියි. තව ටිකක් වෙලා ඉතියා බලාගෙන ඉන්න ඇත්තටම ඒ වුණත් දැන් තව දුරටත් බලාන ඉන්නවා කියන එක වළක්වන්න මේ ලෝකේ කවුරක්වත් නැහැ. දැන් දැක්කා නම් ඊගව දවසේ හිතා ගන්න පුළුවන් හරි. දැන් මේ මට්ටමට ගියා හෙට මට තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ලැබේවා කියලා යන පිරිසක් යන බණක් යන උපදේශයක් යන ගැම්මක් ආවනම් ඉතින් ඒ අර රත් වෙච්චිලා යකට තලා ගන්න එකයි තියෙන්නේ. නිවෙන්න අරින්න නැතුව. ඒ නිසා මේක එක ඉවෙන්ට් එක සිද්ධියකින් එක වරුවකින් එක දෙයකින් වෙන්නේ ලක්ෂ වාරයක් හරි දෙයටම ගහ ගහ ගහ ගහ ගහ ගහ ගහ ගහ ඉන්නවා. ඉතින් මුල් ආර්ධි ප්‍රතිඵල නැහැ මුල් කාය විතර ලාභ නැහැ ව්‍යාපාර. නමුත් මෙයා දැනගන්න ඕනේ මේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. සාර්ථක වෙනකොට දැන් ඔය විහිළු කරන්න ආපු කට්ටිය වසට යනවා. මට මේක ගෙනියන්න පුළුවන් කියන පෙර දැක්ම. ඒ අපි ලොකු සංහසේ ලස්සනට මට මතකයි එක තැනක ලියලා තියෙනවා මේ යම් කිසි කෙනෙකුට නාම රූප පරිච්ඡේ ඥානයේදී හම්බෙන විස්තර ටික දැනගෙන ඉදිරියට යන්න නම් ගැම්ම ගන්න නම් අනිවාර්යෙන් පච්චේ පරිග්‍රහ ඥානය පිළිබඳ අහලවත් තියෙනවා. නැත්තම් කාදාකත් නැහැ. මේක වෙන්න ඇති මේ ඉදිරි ගමනට සකස් කිරීම කියලා අහලවත් නැත්තම් හිතලවත් නැත්තම් මේ මනුස්සයා මේක දකින්නෙම මේක මේ වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා තමයි. නිසා සුතමේ අවශ්‍යයි, චින්තාමේ අවශ්‍යයි. ඒ සුතමේ සුතමේ සහ චින්තාමය සාක්ෂාත් කරණය කිරීම අපි කියන විදිහට පිරිසිඳ දැකීම තමයි භාවනාවෙන් කියලා කියන්නේ. ඒ නිසා සුතමේ චින්තාමේ නැතුව භාවනා කරන ගියාට ඒක නිකන් කරකොල කරකොල තැරියා වගේ උතුරු දකුණු මාරුලා යනවා. ඉතින් බුද්ධ ශාසනයක් නැති කාලේ කියලා කියන්නේ අන්නේම සුත්තමේ චින්තාමේ නෑ කොච්චර භාවනා කරත් කරකොල තැරිය විතරයි දිශාව මාරු වෙනවා. දැන් ඉතින් අපිට ලක්ෂ කෝටි වාරයක් ඇහිලා තියෙන නිසා අපිට අවස්ථාවක් තියෙනවා මෙතෙන් ගියාට පස්සේ සියල්ල බහා තබලා යනවා වෙනකොට විශ්වාසයෙන් නෑ මේක ඉවසන එක තමයි තපස කියන්නේ කන්ති පරමන් තපෝසිතික්ක ඉවසීමයි තපත මට මේ කරගෙන යන්න බැරිද කියලා එනවනම් ඒක ගුරුවරයාගේ தත්වයක් නෙවෙයි Tamanගේ අදිෂ්ඨානයක් නෙවෙයි බුදුහාමරගේ අදිෂ්ඨානයකොත් ඒක පොට්ට chance එකක්මයි 100 200ක් පොට්ට chance එකක් ඉතින් මේකෙන් තමයි ඇත්තටම සූදු කෙලිල්ලක් තියෙන්නේ හැමදාම කරනවා කවදා හරි අස්සය දිනයි එතකන් චිට් එක දාන එකයි තියෙන්නේ. අරිසිරි සම්මත කාගෙන යනවා කියන එකේ මොකන්ද අදහස් කරේ? ඔස ඔසවනවා තබනවා යනවා කියන සක්මනට අර සක්මනට හිත යොමු වෙන එකද අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට අනුව ඒක ගැන හිතන්නේ හිතමින් සක්මන් කරන එක ප්‍රකාශන මෙහෙම ඇහුවනම් ප්‍රබුද්ධයි ඒ කියන්නේ ඔසවනවා යවනවා තබනවා කියන දැනනකොට ස්පර්ශය දැකලා රූපාකාරයක් තියෙනවා මේ ඔසවනවා මේ යවනවා මේ තබනවා කියන. ඒතකොට දිගට පවත්වනවා කියලා කියන්නේ මේ රූපාකාරය දැකීමද නැත්නම් අර පිටින් එන අකමැත්ත නීරසකම කියන නාම ධර්මයක් එකම දකින්න එකද කියලා ගොනු කරන ප්‍රශ්නේ උත්තරයේදී තියෙනවා. ඇත්තටම කියන්නේ මෙතෙන්දී වෙන්නේ රූප ධර්මයක් දිගේ බලබලා හිටපු හිත නැත්තම් රූප පරිච්ඡේදයක් කරපු හිත දැන් හිමීටම නාම ධර්මයකට ගිහිල්ලා. හැබැයි මේ මාරුව අහුවෙලා නැහැ. නාම ධර්ම කියන්නේ එපා වීමට ගිහිල්ලා. නීරසකමට ගිහිල්ලා. මේ සතිය කැඩීමක් වෙන්නද කියන හිතේ විකාරයකට ගිහිල්ලා දැන් අර රූප ධර්ම බැලීමත් අමතකයි. නාම ධර්ම පිටකොට පැනලා පාරේ ඉතින් අන්දබන්ද වෙනවා. ඒ මාරුව රූප ධර්මයක් දිගේ ඔසවන යවනවා තබනවා කියන දිගේ යන හිත ඒකේ තැම්පත් වෙනකොට ඒකේ නාම ධර්ම වලට හැරෙන්න ඉඩ තියෙනවා රූප ධර්ම යම් ප්‍රමාණයකට සිමුණාට පස්සේ යම් ප්‍රමාණයක කීකරු වුණාට පස්සේ යම් ප්‍රමාණයකට දැපෙන දමාගත්තට පස්සේ අන්නේ මාරුව වෙනකොට හරීම ඇස් බැඳුම් ස්වරූපයක් තියෙනවා මායාකාරී ස්වරූපයක් තියෙනවා ඒ මායාකාරී ස්වරූපේදී අපි කියනවා කැලේ යන මනුස්සයාට දිසා මාරු වෙනවායි කියලා කැලේ මැදට යනකොට යනකොට එන්න එන්න එන්න බයක් ඇති වෙනවා මට ආපහු යන්න බැරි වෙයිද කියලා අර හිතේ තර්ක ඥානය අඩු වෙලා සෑහෙන දුරකින් එහාට ගියාට පස්සේ මේ මනුස්සයාට නිකම් හැරිලා බලපු ගමන් මතක නැතුණා ඉස්සර මේ පැත්ත ඉස්සර මේ පැත්ත. ඒකට කියනවා දිශා මාරු වෙනවා කියලා වැද්දෝ නැත්තම් ගම්මු කියලා කියන්නේ වැල් జాතියක් තියෙනවා දිශා මාරු කියලා ඒක පෑගුණොත් ඔළුව අන්දබන්ද වෙනවා. දිශා මාරු කියලා වැලක් නැහැ. දන්නා තැනilla නොදන්නා තැනට යනකොට යම් කිසි තැනකදී අපි ආත්ම ශක්තිය කඩාවැටෙනවා. ගොඩබිම ඉඳලා මුහුදට යන බෝට්ටුවක යන මිනිස්සයා ගොඩබිම පේනකන් දන්නවා මම මෙහි ඉඳලා මෙහෙට ගියයි කියලා. ඉතින් දක්ෂයා වගේ යනවා. ගොඩබිම නොපෙනිච්ච ගමන් මුහුදු ඔක්කාරය කියලා එකක් ඇවිල්ලා. මුහුද දිහා බලනකොට රැලි ගහලා ගහලා හෙල්ලෙන මේකට වමනයක් එනවා. තෝන්තු වෙනවා දැන් මිනිස්සට හරි අවුලක් වෙනවා. කොහටද පදින්නේ? ගොඩබිම කොහෙද දන්නේ? ගොඩබිම පේනකන් නම් දන්නවා අයියෝ ඕකත් මහා මොකද්ද මේ පොඩම ධ්‍යාන මෙහෙමයි කියලා. නමුත් ගොඩබිම පැනපු මත්තම නැති වෙනවා. කාන්තාරයකට ගියාට පස්සේ කාන්තාරයේ ඇතුළට යනකන් එයාට දිශාව පේනවා. නමුත් අන්තිමට මැදට ගියාට පස්සේ ඒකදී කියනවා කාන්තර වියාල මනුස්සයන්ගේ බලපෑම නිසා ඔළුව තෝන්තු වෙනවා. තෝන්තු වුණාට පස්සේ මේ මනුස්සයාට දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ අන්නේ වගේ අපටත් වෙන්නේ භාවනාවේ රූප ධර්ම පිළිබඳ දන්නා තැනින් පටන් ගන්නනේ කුඤ්ඤ ලකුණ අනුව ගිහිල්ලා යම් තැනකදීව ගෙවි ගෙවි සියුම් වෙලා ගිහිල්ලා නාම ධර්මයට මාරු වෙන තැන එනකොට අපේ හැකියාව සේරම බිඳුවට පයි. මමයක් නැති වෙනවා. ගිනාපු පොදු මිමි තේරමත් හැලෙනවා. අපිට සිද්ධ වෙනවා මොලේ මෙතෙක්කල් ඇරලා තිබුණ නැති අලුතෙන් ඇරෙන විශාල ප්‍රදේශයකට තොරතුරු රාශියකට දැනුමුත් එක් වෙන්නේ අපේ දැනුම රූප ධර්ම වලට සීමා වුණොත් මොලෙන් 102ක්වත් වැඩ කරන්නේ. නාම ධර්ම දිහාට හිත හැරෙනවා කියලා කියන්නේ ඉතුරු 198ක් මහා විශාල තෝගයකට මහා විශාල ප්‍රඥාවකට අපි ඇරෙනකොට අර 102 දැනුමෙන් මේක ප්‍රමාණ කරන්න බෑ. උ සර්වඥාන්සේ කියලා කියන්නේ මේ 100ම දැකලා අපිට කියලා තුන දෙකේ දැනුමින් ඉපදිලා දෙකේ දැනුම මැරෙන්නද යන්නේ. දෙකේ පන්තියෙම මැරෙන්නද යන්නේ? යනවද තුනට? යනවද හතරට? යනවද පහට කියලා බැලුවොත් අපි ඉන්නේ කොතනද සංසාරේ? අපි මේ දෙකේ ඉඳලා තුනට හැරෙන තැන තමයි මෙච්චර දිසමාරු වෙන්නේ. ඊට පස්සේ අපි 20 50ට කඩාන යනකොට මොනවා වෙයිද සක්කාය දිට්ඨියට? මොනවා වෙයිද මමයට? මොනවා වෙයිද මගේ රුචි අරුචිකම් වලට? මොනවා වෙයිද මගේ පෞරුෂත්වයට කියලා ගත්තොත් ආය යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කියනවා. ගණ්ඩ දෙයක් ඉතුරු එහෙමනම් මේ වගේ දස් දවස් 10 බහනට ඉනෙකුත් නැහැ. මේ තරම්ම මේක කැඩිලා යන එකක් නම් විජේදී හොඳයි ගෙදර ගිහිල්ලා තිබුණ ටික රැකගෙන ඉන්නේ කියලා හිතේ. ඒ තරමටම භාවනා කරුවොත් ප්‍රතිඵල තියෙනවා. නමුත් වෙලා තියෙන මේ ප්‍රතිඵල වලට වෛර කරනවා. අපි දන්නේ නැති ශේත්‍රය නිසා අපි කවදාවත් දන්නේ නැති මේ ඉසව්වකට අපි යන්නේ. නමුත් බුදු සරණ තමයි. සීලය තමයි. ඔය දෙක තියාගෙන තිසරණයට ජීවිතේ පූජා කරලා මම මේ සීලෙක ඉඳලා යන්නේ කියලා ගියොත් විතරක් අතෙන්දී යම් කිසි හවුහරණ එල්ලෙන තැනක් තියෙනවා බෑ උදේවරුේ දේශනාවේදී අන්ත දෙකට හේතුව පස්සේ බවද මැද Nirodhe බවත් අතීතයේදී මෙය සම්බන්ධ වන ආකාරය ආනාපානදී මේ සංගන්ධ කරන පැහැදිලි කරන ලදී මැද Nirodha යන්න නැවත පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ඊටමත් යටහත් ඉලා සිටි. සාධාරණයි මේ ප්‍රශ්නේ මොකද ඒක හොඳටම ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවේ නැත්නම් ඇත්තට මේක තේරෙන්නේ මේකෙදී අන්ත දෙක වශයෙන් පෙළලා තියෙන්නේ පස්සේ සහ පස්ස සමුදේ. ස්පර්ශයත් ස්පර්ශේ හට ගැනීමත් දෙක තමයි අන්ත දෙක මේ දෙක දැකීමට සෑහෙන පිනක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන්. දේවල් මතුවෙන හැටි දකින්න පුළුවන්. නමුත් මේ මතුවෙන හැටි දකීගෙන දකගෙන මේ දෙක අතර 아무තු ගැටලීමක් කරනවා තණ්හාව විසින්. මතුවෙච්ච දේ නැති වෙන්නේ ඉස්සලා තව දෙයක් මතු කරනවා. එතකොට අපි මතුවේ නැති වෙන අනේකේ නැතිවීම දකින්න නැතු ඊගාට මතුවෙන දෙයට ව්‍යාවෘත වෙනවා. මේක තමයි අපි ඉදිරියදා ජීවිතේ කරන්නේ එක ප්‍රශ්නයක් තව ප්‍රශ්නක යට කරගෙන යන අමසක අතුගාලා කාපට් එකට දාන අමසක එළියට දාන්නේ නැහැ. ඒක නිසා සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය නෑ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්ව අනියෝජ්ජಂತಿ තේසං ූපසමෝ සුකෝ ඒක අපි හොඳටම පිළිගන්න දෙයක් තමයි සංස්කාර ධර්මයේ ඇති වෙන නැති වෙන සුළුයි. නමුත් කවදාහක්වත් සංස්කාරයන්ගේ රූපසමන කියන්නේ කෙලවරටම දකින්න අපිට විවේක නැහැ. මේක නැති වෙනකොට ඊගාට මතුවෙන එකට අපි පාටියක් දානවා. ඒකට ලෑස්ති වෙනකොට මේක නැතිවීම දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා ඇතිවීම සහ පැවතීම දකින්න එක ඒකත් සාමාන්‍ය ලෝක ජනයාගේ වෙන්නේ නෑ. භාවනා කරන අයට විපස්සනා කරනට අහුවෙන්න ඉඩ තියෙනවා. මේ දෙක දකින්නකොටම තණ්හාව කරන්න මොකද්ද? මේ ප්‍රශ්නේ නැති වෙන්නේ ඉස්සලා ඊගාට මතුවෙන ප්‍රශ්නේ අපි මේ හිත ඒකට ව්‍යවෘත කිරීමේ අපිට අර ප්‍රශ්නය මතක වෙලා. නමුත් මේ මම දිනු කෙරුවේ සතියෙන් තව ඉස්සරහට ගියොත් මේ ඇති වෙච්ච එකක ඉවරය දැක ගන්න. ඇති හැටිය දැක ගන්න. බලන්න ඕනේ විශේෂයෙන්ම චීන කන්නඩියක් දාලා. විශේෂයෙන්ම බලන්න ඕනේ එකක් අල්ලලා ඉවරම වෙලා යන්නේ. අන්න ඒක අත දාලා මල්ලගත්තේ නැත්නම් ඇහැ යොදලම බැලුවේ නැත්නම් මනස්කාරය නොයදුවොත් මේක හැම වෙලාවෙම මුහා කරන සුළුයි. ඒක නිසා ඇතිවීම මේ පැවතීම දකින්න කෙනා විශේෂයෙන්ම බල බල බල බල හිටියොත් ඇති වෙනව පවතින නැති වෙන කියන සංස්කාර ලක්ෂණය මේ Nirodhe භංගය බිඳී යෑම දකින්න පුළුවන්. අපේ හිත ඒක දකින්නේ සතියේ කැඩීමක් විදියට. අපි ඒක දකින්නේ සමාධියේ කැඩීමක් විදියට. මගේ භාවනා ජීවිතයට බාධාවක් විදියට. මට මේ යන පාරේ පොළොව දෙදරන්න පටන් ගත්තා වගේ. භූමිකම්පාවක් වුණා වගේ. ඒ නිසා දකින්නකොටම පස්සර ගහන ගතිය, සැලෙන ගතිය, ජීවිතාසාව, නිත්‍ය සංඥාව, කාය ආසාව ඇති වෙන ගතිය තමයි මාර්යා මේකට දාලා තියෙන ට්‍රක් එක. නෑ මේ ට්‍රික් එක. නිසා යම් තැනක භාවනා කරන ජීවිත ආසාව පිළිබඳ බය වුණා නම් එහෙම නැත්නම් කාය කාය පිළිබඳ බිඳලෙයි කියලා හිතනවා නම් මතක තියාගන්න ඕනේ භාවනාවේ මේ බිඳෙන පැත්ත දකින්න පටන් ගන්න බවට ලකුණක් තමයි. එහෙම නැත්නම් ඒ ආමංගල්‍ය ලක්ෂණ එහෙම නැත්නම් ඒ බිඳෙන භංග ලක්ෂණේ දකින්නකොට ඒක සුබ නිමිත්තක් විශේෂ දකින්න පටන් අර ගන්න තමයි බුදුරජාණන්සේ කල්ලාතුවකට මේ දැනුම් දැනුවත් කරලා තියෙන්නේ. ඒක හරියට අපි යන ප්‍රදේශයේ වසූරිය තියෙනවා නම් යන්නේ ඉස්සලා පොඩ්ඩක් වැක්සින් කරලා ඇරියොත් වසූරියට එහෙනම් අපිට ඒකේ තියෙන මේ ආසාදනය වෙලා මේ පීඩාවට වෙන්න තියෙන ගතිය අඩු වෙනවා. ඒක නිසා Nirodhaය භංගය පිට කෙනෙක්ගේ හදිච්ච එකකින් පොඩ්ඩක් ජර්ම්ස් ටිකක් කරන මේකට පොඩ්ඩක් ඉන්ජෙක්ට් කරලා තියාගෙන ඉන්නවා. ඒක තමයි පටිනිසග්ගානුපස්සනාව කියලා කියන්නේ. Nirodhanupassanaව කියලා කියන්නේ පටිනිස පටිසංකාරී භාවනාවේ පරිසංකා විපස්සනා කියලා කියන්නේ ඒව නිකන් කියෝලා ඒව නිකන් මේ හිතට වද්දාගෙන තිබුණොත් සමහරලාට ඊගාට එන වෙලාවදී අල්ලන්න. ඒ නිසා මේ මැදසා මුල දැකපු කෙනා මුහා වෙන නැත්නම් දකින්නට සහලවන බය වෙන චකිත කරන මේ Nirodheට සූදානම් වෙලා ගියොත් ඒක දකින්නවා මේකයි මැදමාව. මේකයි ඉදිරියට යන්න තියෙන තැන. පස්සේ හෝ පස්සේ සමුදේ දැකීම නෙවෙයි. ඒ දෙක දැක දුරුවන් කළ යුතු දේවල්. ඒ දෙක මැදින් මදේ අල්ලන්න ඕනේ, මැද අල්ලන්න ඕනේ, නිරෝධය දකින්න ඕනේ. එහෙමනම් මෙතෙක්කල් අසුබයි කියලා, අභාග්‍ය සම්පන්නයි කියලා විසි කරපු දේ තමයි මැද මාවත කියලා අල්ලන එක හොඳට ඉස්සරහදී පැහැදිලි වෙනවා. අපි මුගක් මේ වෙනකොට දේශනාදී කතා කරපු ඔය වේදනාවල සැප දුක දෙක අතහැරියොත් පමණයි අදුක්කම සුඛ වේදනාව අල්ලන්න පුළුවන් කියන තැනේ ඒකත් එක ස්වාමීන් වහන්සේ නමකගේ විස්තරයක් ඉස්තර කරනවා මෙතනදී පේන පස්සත් පස්ස සමුදයක් අතරමැදි පස්සේ Nirodhe දැකීම කියලා කියන්නේ අන්න අර විදිය අදුක්කම සුඛ වේදනාව අල්ලගත්තා. නමුත් අදුක්කම සුඛ වේදනාව අල්ලගත්තයි කියලා ඒකෙත් ටැග් ගහන්න එපයි. ඒක තමයි අමාරුම කොටස. කොටිම කියනවා නම් ඒ සඳහා උපක්‍රම කරගත්ත සතිය ඒකටවත් ප්‍රේම කරලා අල්ලගෙන ඉන්න එපා. මේකට උදව් කරපු සමාධිය ඒකටවත් බැඳෙන්න එපා. ආයෙ සමාධිය කැඩුනට ගණන් ගන්න එපා. ආයෙ හදන්න. ආයෙ සතිය කැඩුනට ගණන් ගන්න එපා. ආයෙ හදන්න. ඒක හදනකොට හදනකොට එනේ එන අවස්ථාවේදීව නැවත නැවත පාවිච්චි කිරීමෙන් මේ උපකරණ වල පන්නරය අල්ලනවා. ඒක නිසා මේ මැද දකින්නවා කියන එක වලක්වන්නේ තණ්හාව විසින් ඊ ගාවට එන සිද්ධිය මේ සිද්ධිය පිටිබඳ තිබුණු අපේ මතකේ නැති වෙනවා අපිට කියනවා නම් ඒක මම හිතන්නේ හොඳටම දන්න කෙනා තමයි දේශපාලනඥයා. අ ඡන්දේ දෙනකොට ඉල්ලනකොට ඕනි තරම් දෙන්නම් කියනවා. ඕනෙම දෙයක් දෙන්න. සාරි දෝනේ, මැන්ගෙට කූරු දෝනේ, මැන්ගෙට ඉර ඕනේ, හඳ ඕනේ ඕන දෙයක් දෙන්නම් කියලා කියනවා. දිනුවට පස්සේ අපිට මතක නෑ ගොමියක් දැන් මේක දෙන්නම් කියලා නේද ගත්තේ කියලා ඊගාසරි මනුස්සය ටික කාලයක් කරබැලලා ආයෙත් එනවා ඊට වැඩි පගියක් අරගෙන මේකක් දෙන්නම් මේකක් දෙන්නම් කියලා. අපි විතර තකතිසු જાතියක් නෑ යකින් බලනකොට ඡන්ද දායකයෝ විතර. ඒ මිනිස්සු හොඳටම දන්නවා අනිත් එක තමයි මේක දන්න හොඳම කෙනා මේ ඇඩ්වර්ටයිසිං සයිකොලොජි තියෙන මනුස්සය. ඒ මනුස්සයා දන්නවා මනුස්සයා පොඩ්ඩක් කරකවල අතාරපු ගමන් සම්පූර්ණයෙන්ම හිතපු තැන මතක. මිනිස්සු සද්දා කාලිකවම අපි තකතිරකම කියන කණෙන් අල්ලලා හොල්ලනවා. හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන්නේ මේ එකයි කාමයේ පොඩ්ඩක් අවශ්‍ය. ඕන දෙයක් දෙන්න කියලා. ඉතින් අර මිනිස්සු ප්‍රසිද්ධිය හෝ යටි අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන කාමයේ ලබා ගැනීමට කටයුතු කරනකොට හම් වෙච්ච දෙයක්වත් නැහැ. ඒක කියනවා නිකන් අර හිවලෙක් ගියාලු එලිච්චක් පිටිපස්සේ දැන් තන බුරුල්ල වැටෙයි කියලා හිතලා. අඩිය තියෙනකොටනක පැද්දෙන සහලට දැන් වැටේ. මොකද මොලෙක් මසනේ තියෙන ඉතින් පිටිපස්සෙන් ගොඩාක් තුර ගැලු දැන් වැටෙයි දැන් වැටෙයි දැන් වැටෙයි කියලා වැටෙන්නේ. කවදාකවත් වැටෙන්නේ නැහැ. අපි හිතානක් ඉන්නවා වගේ මේ අපිට පොරොන්දු වෙන දේවල් අපිට මවලා දෙන මේ සීන ලෝකයේ මේ දේශපාලනඥයා ගෙනත් දෙයි නත්තල් පප්පා ගෙනත් දෙයි එහෙම නැත්නම් අපිට ස්විප් එකක් ඇදී අනේ කවදාකවත් ඇදිච්ච මිනිහෙක්වත් හම්බෙච්ච මිනිහෙක්වත් දැකලා නැහැ සංසාරේ. නමුත් ඒ පිළිබඳ බලාපොරොත්තු තැබීමේ සීමාවකුත් නැහැ. ඒ මොකද මේ ගාවට එන දේන් සිලිලාරේ නිසා මේ වෙච්ච දේ තියෙන කුණ, වෙච්ච දේ තියෙන පිළිණු වෙච්ච ගතිය, වෙච්ච දේ තියෙන දිරායන ගතිය අපි බලහලා. වහන. බලලා ඊගාට එන දේ ඒක මේවා කරන එක තමයි තණ්හාවේ සිබ්බණිය කියලා කියන්නේ. මේ දෙක ගැටලන කම කියන්නේ තණ්හා වේදනයි. ඊගාට එන එන දෙයට අපි සාදර වීම නිසා කුණු වෙලා යන පැත්ත නොදකින්නම වෙලා තියෙනවා. අවසරයි හැමදේ එතකොට උපේක්ෂාව උපේක්ෂාව වෙන්නේ මදපාවත අල්ලලා ඒකටත් ඇලෙන්නේ ටිකක්. අමාරුවෙන් අර දෙකම අයින් කරලා කොහොම හරි මද මතු කරගන්න. මම මේ දෙකල් දැකපු නැති විනාශය දකින්න දැන්. නැචීම දකින හැම සර්වඥාන්සේ මොකද්ද බුදු විලා ඉස්ලාම කරපු උදාන ගාතාව අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිප්පිසං ආකාරං ගවේ සම්දෝ දුක්ඛා ಜಾති පුනප්පුනා ගහකාරං දිට්ඨෝසි පුනගේයන් අකාසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකුටං විසංකිතා විසංකාරගතං චිත්තං තණ්හානං khයමචල මේ ගේ හදන එක මම බලබලා ගිය හැමදාම හදපු ගයක් මට හම්බුනේ අල්ලපු වෙන්නේ අහුනේ නෑ හදපු වෙන්නේ අහුනේ නෑ අහුවෙච්ච දවසේ ආය ඇති නොවන විදිහට විනාශ කරා ඉවරම කරයි කියන්නේ. ඊට පස්සේ අහු වුණාට පස්සෙත් මේ මැදමාවතටත් ප්‍රේම කරලා එතන නතර වෙන්නේ නැහැ. ඒකවත් වැඩගත්ත වැඩගත්ත හැම විට ඉසිකොල්ල දාලා කියන එකයි කියන්නේ. ඒ උපේක්ෂාව නම් මං හිතන්නේ අන්තිම අමාරු. මේ හුකදෙනෙක් අහුවෙලා තියෙන එතන තමයි. මේගොල්ලෝ හිතන්නේ හොඳ භාවනාකාරයෝ කියලා. ඒහේ ඉතින් නක්කට්ටුලා නම්. ඒක හිතුවනම් ඉවරයි. ඊයින් පස්සේ ආයෙ ගමනක් නැහැ. හිතන්න ඕනේ තාම අසුචි වලක ඉන්න අසුචි පණුවක්. කිසිම තැනක් නැහැ ඔය ලැබිච්ච දේවල් බුදුහමරොත් එක බලනකොට මොනවද? ඒ නිසා අපි හැමදාම නිර්හංකාරව අහිංසකව දැන් පටන් ගත්ත කට්ටිය වගේ නිතරම යනවනම් කවදාක භාවනා නොකරන කෙනෙක් දිහා අපිට පහත් කරලා බලන්න බැරි වෙනවා. අපි ඒගොල්ලෝ මිනිස්සු භාවනා කරන්නේ කියලා අපිට තරහ යනවා තමයි. ඒ යත් එකයි මාත් එකයි කියලා හිතා ගන්න පුළුවන් පොඩි උපේක්ෂාවක් තියෙනවද කියලා. ප්‍රාණ කරන මනුස්සයත් එකයි නැති මිනිහත් එකයි දැන් මට හම්බුණයි කියලා මේකෙත් තියෙනවා යට ගැටේ. මේකෙත් යට තියෙනවා තණ්හා මාන දිට එන්න පුළුවන් ගැටේ හොඳම වැඩේ තමයි එමුණ නොකරන කෙනායි මායි සම කරලා බලන්න තරම් අපි නිහතමානී වෙන්න නම්. මම කියන්නේ මේ භාවනාවට නිඳා කරනවා කියන එක නෙවෙයි. අනුන්ගේ එකක් දැන් භාවනා කරන කෙනෙකු නැති කෙනෙකු පිට දෙන්නේ ගලපන්න යන්න එපා. මේ තමන් භාවනා කරන මම මොකද්ද මේ මට වැඩිපුර අංගවිල්ල තියෙනවද නැහැ? එනවනම් එන්නේ තන් තමයි. වෙන්න දෙයක් ඉන්න දෙයක් නෑ. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ මේ අතහැරගෙන යනකොට නම් අතහැරීම තියෙන්නේ මැද අමාරු හොයාගන්න මැද අතරීමයි. ඒක නිකන් අර රිටිපන්න මිනිස්සේ අවසාන ජයග්‍රහණය පිළිමේදී රිට රිට විසි කරන්නේ. එහෙම නැත්නම් ජයග්‍රහණයක් ගන්න බෑ. උන් අන්තිම ඉහට යන්න උදව් වෙච්ච රිට පොළොට වාංගු කරලා ඒකෙන් උඩට තමයි විදින ගමන් මිට රිට විසි කරන්නේ. අනේ විසි කිනිල්ල තමයි මුතුජානන්ද කියන්නේ උදව් කරපේ අන්තිමට උදව් කරව මැදමාවතේ මජ්ජේ මන්තාන ලිප්පති. ඒකටවත් අල්ලගන්න බෑ. අල්ලපු ගමන් එතන අවුල. ඒක නිසා සර්වඥයන් සඳහන් කර තිනවා ධර්මයේ වුණත් අතහරින්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවද කියලා කියනවා. අපි තාන්නේ වනේ ධර්මය අල්ලගත්තොත් PhD එකක් ගන්න පුළුවන්. එනතම් කාටරේ ධර්මාචාර්ය වෙන්න පුළුවන් කියලා. එනතම් අපි දිව්‍ය ලෝකෙට ගියත් අපිට උසාසනයක් හම්බ වෙයි කියලා. අපි තාන්නේ ධර්මයක් තඩමීමා කරගෙන ඒකක් කණ්ඩායම්. ඒකත් තණ්හා කරන්නේ. නමුත් මේක තියෙන්නේ උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන එක විතරයි. උපක්‍රමයෙන් පාවිච්චි කරන්න ඒක සුකනම්මිය පාවිච්චි කරන්න දදාගෙන තැම්පත් කරලා කරලෝක තියෙන වැල වැලිilla බෑ. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන එකයි තියෙන්නේ. අපි මොකද වෙලාව ගැන කියන්නේ? 5 මාත්‍රයි 55 55ට 50යි අපිට යන්න තියෙන ඉතිසලවත් පිළියෙත් කරනවට අපි සම්බන්ධ වෙනවා. හරි. එනිසා මේ ප්‍රශ්න දෙක අපි තියාගමු අනිත් දවසට තුනක් තියෙනවා. අනිත් දවස් නැතර කරමු නැත්නම් මේ ගොඩක් ලා වාඩි වෙලා තිනවා අනිත් එක මේ මේ මෙහි ඇත්ත ඔක්කොම අතුපතු ගාලා දුන්නට පස්සේ අපි ඒක පාවිච්චි කරන එකට ඉතර ගේමට කැටයි. ඉතින් කවුරු කවුරුත් ගිහිලා ඒවත් පිළිත් වලට සම්බන්ධ වෙන්නේ කියලා මම ඉල්ලා හිටනවා අපි අනිත් දවසේදී මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. So we are going to sum up the situation because each one has to take little uh, volunteer work. Uh, सुखी සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමි තබ්බං සුඛී හොන්තු සුඛී හොන්තු සුඛී වූ සුපත්ත්වා සුපත්ත්වා සුපත්ත්වා